ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් මෙම කමඨහන් ධර්ම දේශනාව මේතිරිගල නිස්සරණ වනසෙනසුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ. නමෝ රාගිමෝහය දෙකේම තමයි කියන්නේ අරෝපිතය. මේ කර්මයේදී මේ කර්ම වාක්‍ය වෙනකොට ඒ කර්ම වාක්‍ය කියන අවස්ථාවේදී යම් විදිහකට පිළිපදිනවනම් ඒ විදිහටම පිළිපදින්න ඕනේ මේ අවස්ථාව. කර්ම වාක්‍ය කියන අවස්ථාවේදී පිළිපද ඒ කර්ම වාක්‍යයට අනුව කල් වෙනවා. අරුණේ නැත්නම් ඒක පාළුව. එතකොට වාක්‍ය කියන නැත්නම් ඒක ඇහෙන්න කියන්නේ ඕන සම්පූර්ණ කියන්නේ. සාමාන්‍යද කාදමෝක වේදනා කරනකොට අර සමහරව අදුපාද වෙන ආගමින් නැත්නම් කියන පස්සෙයි අහන පස්සෙයි වෙන මේ පස්ස දෙකම ඒක සංකීර්ණ කරන්නේ ඒක මේක ඇතුලේ මේ සාධුනේ දෙකේ ක්‍රියාව ඇතුලේ මහා අදහස් ආකාරයක් තියෙනවා අදහස් ආකාරයක් අදාසාවය කියන්නේ විශ්ව ජීවිතය ආරක්ෂා කරන ජීවිත පද්ධතිය මේ සාධනෝසේ කියන්නේ විස්තරය. මේ යමේ නීති සමූහයේ උදයි විශ්ව ජීවිතය ගතවේ. මේ විදිහේ ගත වෙනා වූ මේ විශ්ව ජීවිතය පිළිබඳව නැවත මෙනෙහි කිරීමක් ඇති වෙනවා මේ එක එක ශික්ෂාපදයක් ගානීම හොඳට සිද යෙදුවේ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණය. ඒ වාගේම මහා ප්‍රඥ ගුණය හොඳට පැහැදිලි ඒ ශික්ෂාපදයක් ගානීම කරලා. මේ මේ ශික්ෂාපද ගොඩක් මේ සඳහන් වෙන්නේ. මේ අපට අහන්න ලැබෙන්නේ. මේ එක එක ශික්ෂාපදයක් ඇහෙන්නව අවස්ථාවේදී විසුණු වහන්සේ තුල ඇති වෙන්නේ වටිනා හැඟි. මේ ශික්ෂාපදය ලැබුණොත් මගේ ජීවිතේ ඇලලක්. කාහි දෙයක් වෙනවා. ඒ වගේම ජීවිතේ අඩුපාඩුකමක් ඇති. මේ ශික්ෂාපදේ අඩුපාඩු වුණොත් නේන සම්පූර්ණව තියෙනවනේ මගේ ජීවිතේ පිටිසිය තියෙනවා. අර ශික්ෂාපදයක් අහන්නා වූ අවස්ථාවේ ශික්ෂාපදයකට අරමුණක් දෙන්නා වූ අවස්ථාවේදී ගන්ධයෙන් අර හිත යොදන්න ඕනේ ශික්ෂාපදේ. ඒ වෙනකොට මේ ශික්ෂාපදයෙන් මා පිළිසිදු වෙන හැංගීමේ වෙලාවයි. ඒක නිරෝධකම ස්වභාවය. ඒක ජීවිතේ කලක් අල්ලා ගැනීම ස්වභාවය. විනයෝනාම බුද්ධ ශාස්ත්‍ර ආදී කියලා බුදුරජාණන් වහන්සේ ළඟදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අටවාගාරයෙන් වහන්සේ වාදනය විනය බුදුසසුනට බුදුපද ආවිසේ මෙන්න මේ විදිහට වඩනා අන්නනේ ආවිසාරක්ෂාවක් එනවා මේකේ ශික්ෂාපදයක් ගන්න බලන්න. ඒ කියන්නේ ඒකේ ශික්ෂාපදයෙන් පිළිසිදු බව සලකන අවස්ථාවේදී ඒ විසුණු වහන්සේගේ උදේ වස්යෙන් රැගිරෙන පිට වෙන රුධිර ධාරාව පිරිසිදු වේවා පැතිරෙන. මුළු ශරීරයම පැතිරෙන්නේ පිරිසිදු කාන්තව නිවුණා වූ රුධිර ධාරාවක්. එයින් නිරෝගීකම ඇති වෙනවා. සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. වර අඩු වෙන. ওই විදිහ ආනිසංස රාගයක් මේක ඇතුලේ දිනවා. මේ විදිහ වික්ෂුන් වහන්සේගේ ජීවිතයක් වටිනායකක් වෙනවා. ඒ වගේම නිරෝගී සම්පන්න නිරෝගී වූ වටිනා ජීවිතයක් සම්පූර්ණ කරගන්න ඕනේ. මේ සම්මේ බඳු අවස්ථාවලදී බොහොම සැලකිල්ලෙන් අහන්නත් ඕන සැලකිල්ලෙන් කියන්නත් ඕන. ඉතර අදම් අවස්ථාවල ප්‍රාතිමෝක්ෂේ මෙවැනි අවශේෂ විනය කර්ම වාක්‍ය කියනව අවස්ථාවේදී පිරිස බොහොම හිටියෝ පැරණි ඇත්ත සමහර විට අපට හැන්නේ නැහැ අපට හැන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ අපට හැන්නේ නැහැ කියලා කියන්නේ ඇහුනේ නැති එකෙන් පාඩුවක් ගන්න එක. ඇහුනේ නැත්නම් පාඩුවක් ගන්න. ඒ පාඩුවක් ගන්න නිසා ඇත්ත අපට හැන්නේ නැහැ අපට හැන්නේ නැහැ කියලා සම්බන්ධ කරලා තියෙන නිසා අරස්තාව නැවත වරක් අරවා කියවනවා ඒ කාලේ. අනිපාදුවක් නෙවෙයි. මේ ප්‍රාථමික මොකද කියන්නේ ඒ විදිහේ හිතා ගන්න ඕන. අනිත්‍යයන්ට ඇහෙන්න කියන්න ඕන. ඒ වාගේම සැලකිලිම සාදුකම් අත්‍යකත්වා මනිතකර. අත්‍යකත්වා කියලා වචනයක්. අත්‍යකත්වා කියන්නේ අර්ථවත් තේරුම් අරගෙන ඒක හන්දේ මෙනෙහි කරන්නේ. මේ ශික්ෂාපදයේ අදහස මේකයි. සම්පූර්ණ අර්ථ නැති වුණත් මේ ශික්ෂාපදයේ අදහස මේකයි කියලා වැටහෙන්නේ කියන්නේ. එතකොට ඒ විදිහේ විගතම අහගෙන ඉන්නා වටංගේ වෙන කෙනෙකුගේ අර විදිහේ මේ විදිහේ වටිනා ක්‍රියාවක් මම අද සිද්ධ කරගත්තා එක බුද්ධ ශාසනික වටිනා ක්‍රියාවක්. ලෝකේ කෙරෙන වැඩ කාලික වැඩ තියෙනවා. දීර්ඝ කාලීන වැඩ තියෙනවා. ඒක ශාරීරික වැඩ තියෙනවා අනේක ශාරීරික වැඩ සමහර වැඩක් ක්‍රියාවක් කළාම ඒකේ ප්‍රතිඵල දිගට යන ගතියක් නෑ එතන එතන ඉවර වෙනවා සමහර ඒවා නෙමෙයි එහෙම නෙමෙයි දීර්ඝ කාලීන වෙනවා අරව කාලීන මේක දීර්ඝ කාලීන දීර්ඝ කාලීන පරම්පරාවෙන් පරම්පරාවට දිගට ආරක්ෂා වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළේ අවස්ථාවකදී ඉමේච සුබද්ද වික්ඛෝ ඒවං සම්මා විහෙරේය අතුඤ්ඤෝ ලෝකෝ අරහන්තේ විස්සත්ය කියලා විදිහේ මේ විදිහට මේ විස්සෝ මහන්සේලා මේ විස්සෝ පිරිස නියමාන්දමින් වැඩ කළොත් රහතන්ගෙන් සිත් වෙන්නට ලෝකේ කියලා වහන්සේ දේශනා කළ අවස්ථාවක් ගැන හිතනකොට හිතන්න පුළුවන් ඒ ශාසනික ප්‍රතිඵල හොඳින් ලබාගත්ත රමහරහතන් වහන්සේලා පිළිස තමන්ගේ ශිෂ්‍යයන්ට අතවැස්සන්ට නොකඩවා උපදෙස් දීගෙන ඒ වාගේම ඒවට හොඳට ඇහුනොත් අතවැසි පිළිස ආචාර්ය පිරිස හොඳට ආදරයෙන් සැලකිල්ලෙන් කරුණු කියා දුන්න අද වැඩි පිරිස ආදරයෙන් ගෞරවයෙන් ආදරයෙන් එමන්ු අවස්ථාවක් බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අදහස මේ විදිහට කටයුතු කළොත් ලෝකේ රහතන් වහන්සේ එවාගෙම මේ ප්‍රතිපත්ති මේ විදිහට කරගෙන යොත් මේ ප්‍රතිපත්තියක් ඉවර වෙන්නේ නැතුව ගෙන යන්න පුළුවන් අපි මේ කරන්නා වූ ක්‍රියාවක් සම්බන්ධව හිතන්නට ඕනේ. අපේ ජීවිත පමණක් නෙමෙයි අපෙන් එහාට තිබෙනා වූ ජීවිතත් සාර්ථක කරගැනීමට මේ කටයුතු මේ ධාතුමෝක්ෂයේ දෙසීම වැනි කටයුතු පවත්වා ගැනීමට උපකාර වේවා අපි මේ විදිහේ ධාතුමෝක්ෂ දෙසීම ආදී වශයෙන් මේ විනය කර්මය කළ අපෙන්ම ඉවර කරනවා නෙවෙයි අපි එක එක නමක් සාධිමෝක්ෂය දේශනවා අනිත් සංහාගෙන. එතකොට අර දෙතන බික්කුන් වහන්සේට පමණක් නෙවෙයි අහගෙන ඉන්න ආයතනටත් මේ ආනිසංසය. එතනත් ආනේ අනේකකාරී විකාර. ඒ වාගේම මේක ඉගෙනගත්තා වූ මේ ප්‍රතිපත්තිය ගරු කරන්නා වූ මේ පිරිස තවත් පිරිස් හරිගත්තා. හදන. තවත් පිරිස් වලට මේ අදහස දෙනවා. අපෙන්ම නවත්තන්නේ නෑ මේ වැඩ පිළිවෙල අපෙන් එහාටත් මේ වැඩ පිළිවෙල යැවෙන අන්දමට අපි කටයුතු කරනවා. එතකොට ඒ විදිහට කටයුතු සිද්ධ වෙනවා නම් ඒකත් සම්පූර්ණයි. ඒ විදිහේ කටයුතු කරනවා විගොට මේ ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමයට ප්‍රතිපත්තිය වඳ වෙන්නේ නැතුව අපට ගෙන යන්න පුළුවන් වෙනවා ඒක වටිනා ප්‍රතිඵලයක් වෙනවා දෙවියන් සහිත ලෝකයාට ඒක වටිනා ප්‍රයෝජන සහිත හා වෙනවා. මේ ගැන කල්පනා කරන්න ඕන. මේ අපි කරන්නව වැඩ අපිට පමණක් නෙමෙයි. අපේ මෙහා ඉන්න නැත්නම් මේ කාර්යය. එවමනක් නෙමෙයි දෙවියන් සහිත ලෝකයාටත් මේක උපකාරය. අනන්ත පරිමාණ සත්‍ය සමූහයකට මේක උපකාර වෙනවා ඇත කියන මේ හැඟීම ඇති කරගන්න. බුදු සාසනය ආරක්ෂා කර ගැනීම විදිහට තම තමන් තුළම කරගන්න ඕන දෙයක්. සීලය දිනු කරගන්නට ඕන සමාධිය දිනු කරගන්න ඕනේ. ප්‍රඥාව දිනු කරගන්න ඕනේ. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිකංස. සීලයෙන් පරිභාවිත වූ සමාධිය මහත්ඵල වෙයි මහානිකංස වෙයි කියලා කියනවා. සීලය ආරක්ෂා කර ගැනීම දුකකාර වන්නා වූ දෙයක් මේ මේ කරගත්තා වූ මේ සීලය ආරක්ෂා කිරීමේ අදහයෙන් කරගත්තා වූ මේ සමාධිය ජීවු කර ගැනීමටත් උපකාර වෙන්නේ. සීලේ පිටායනගෙන සීලේ සම්බන්ධව කල්පනා කළා. එයින් ප්‍රීතිය ඇති කරගෙන සමාධිය දිනු කරගත්තාම මේ ලබා ගන්නා වූ ඒ ලබා ගන්නා වූ සමාධිය ලෝකෝත්තර සමාධියක් ලබා ගැනීමටත් උපකාරයි. ලෝකෝත්තර සමාධිය කියන්නේ විදර්ශනා භාවනාවෙන් පසු මාර්ගඵල අවස්ථාවේදී ලැබෙන සමාධිය. එතකොට සාමාන්‍යයෙන් විදර්ශනා ප්‍රඥාව දියුණු කර ගැනීම උපකාර වෙනවා මේ සමාධිය. ඒ සමාධිය දියුණු කර ගැනීම උපකාර වෙනවා මේ සීලය. මේ සීලයයි මේ සමාධියයි මේ ප්‍රඥාවයි මුණයි බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය දියුණු කිරීමට අපි අපේ මගින්ට ගන්න ඕනේ. විකට අරගෙන කටයුතු කරන්නේ මේ සීමාදි ප්‍රඥා කියන මේවා දිනු කර ගැනීමට අපට නොයෙක් දේවල් උපකාර වෙනවා නොයෙක් දේවල් අනුපකාර වෙනවා ඇතැම් විට පුද්ගලයන් උපකාර වෙන්න පුළුවන් පුද්ගලයන් අනුපකාර වෙන්නත් පුළුවන් ස්ථානයේ උපකාර වෙන්නත් පුළුවන් ස්ථානයේ අනුපකාර වෙන්නත් පුළුවන් එතකොට භෝජනේ ආහාරයේ උපකාර වෙන්නත් පුළුවන් අනුපකාර වෙන්නත් පුළුවන්. මේවා නුවණින් කලකලා නුවණින් තේරුම් අරගෙන ඒ උපකාර වෙන්නා වූ දේ අල්ලා ගන්න ඕන අනුපකාර වෙන්නා වූ දේ අයින් කරන්න. කොයිතරම් ලොකු ධනක් වුණත් ලොකු දෙයක් වුණත් ලොකු කෙනෙක් වුණත් Tamange ඒ කුතුම් මදහකට පටහැනිනම් උපකාර නැත්නම් ඒ තැනස්සාවත් ඒ තැනවත් අල්ලාගෙන ඉන්නේ ප්‍රතිපලයක් ඇතිවෙයි. යෝගාවචරයන් පමණක් නෙවෙයි භික්ෂුන් වහන්සේ බුදු සාසනය දකින්නා වූ භික්ෂුන් වහන්සේ බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රධාන වශයෙන් පරියාප්තිය තේරුම් අරගන්න ඕන ප්‍රතිපත්තිය තේරුම් ප්‍රතිපත්තියයි පරියාප්තියයි දෙක රකින්නට රකින්නව අවස්ථාවේදී නියමයෙන් උපකාර වෙන්නේ හිත. හිත රැකගන්න. හිත ආරක්ෂා කරගන්න බැරි නම් ඒ බැරි අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කරගන්න. මොන ක්‍රමයකින් හරි නැති කරගන්න හිත ආරක්ෂා කරගන්න. හොඳ හිතක් පාවිච්චි කරමින් මේ පරිහාත්‍යය ප්‍රතිපත්තිය ඒකෙන් ලබන්න පුළුවන් ප්‍රතිවේදය ලබා ගන්නට පුළුවන්. ඒ නිසා අපි මොනම දෙයකවත් කඩෙන් ඉල්ලෙන්න නැහැ. මොනම දෙයක්වත් ගතානුගතිව ගතානුගතිකව එල්ලෙන්න නරකයි. එල්ල තියාගන්න නරකයි. යම් යමකින් නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නම් ප්‍රියදේශය. නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි නම් අයින් කරන්න. මධ්‍යස්ථ අදහසෙන් කටයුතු කරන්න ඕන බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම අපට අයිති කරන කරුණ කියා ගන්න. ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම තම තමන් තුළ සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම දිනු කර ගන්නා ගම අනුන්ටත් ඒ සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්මයන් දිනු කර ගැනීමට උදව් වෙනවා. මේ ටිකයි අපෙන් සිදුවේ යුත්තේ ඒකට උපකාර වෙන්නා වූ දෙයක් මේ අවස්ථාවේදී සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා සියලු උපකාරයන් අපිට කියන්නේ ඒ නිසත්යන්ට සිරදාතෙන්ටත් වෙනවා කියනවා මේ සිද්ධ කරගත්තා වූ වටිනා ප්‍රතිපත්ති මේකට බලයේ හේතු කරගෙන බලාපොරොත්තු වෙනවා අන්දමද සියලුම සංසාරික දුකින් නිදහස් වෙන أمام حنين لبعض المصير وعليه الأمام